පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි. මහා සංඝරත්නයේ අවසරයි නිබ්බාන යන මාත්‍රිකාව යටතේ පවත්වන හතරවෙනි දේශනාවයි අද තේදිලා තිබෙන්නේ පසුගිය දේශනාව අගහරියේදී අපි තේරුම් කරන්න උත්සාහ කළේ සත්‍යයේ සංසාර ගමන ඉත්ත භාව අඤ්ඤතා භාව කියන වචන දෙක තුලින්ම තේරුම් ගත හැකි බවයි කලින් අවස්ථාවකදී අපි උද්දෘත කරලා දක්වා සුත්තනිපාතේන ගාථාවක් ඒ සංහා දුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංකරං ඉස්සභාවං යථාභාවං සංකාරං නාතිවත්ති කියලා ආව දෙවන්නා කොටගත් පුරුෂයා දීර්ඝ කාලයක් පරිසරන්නේ ඉස්සභාව අන්‍යථාභාව නම් වූ සංසාරය නොයිකමන්නේ කියන කියා අදහසයි ඒ වෙනුත් අපිට පේනවා ඉච්ඡ භාව අඤ්ඤථා භාව කියන්නේ මේ සංකරණයයි. සංකරණය කියලා කියන්නේ අත්ත වශයෙන්ම අර ඉච්ඡ භාව කියන්නේ මෙතන එතනත් අතර එහෙම නැත්නම් මෙසේ බවක් අන්සේ බවක් අතර කරකැවීම මාරු වීම එහෙම නැත්නම් වටවලල්ලේ යාම එක තැනම කරකැවීමක් වගේ මේක. මෙතනත් එතනත් අතර කියන්නේ. මේ ඉච්ඡ භාව අඤ්ඤථා භාව දෙකේ සම්බන්ධය තමයි අපි අර සුනයිකුත් සූත්‍ර දේශනාවලින් මෙහෙමත් දක්වන්න උත්සාහ කළේ විශේෂයෙන්ම අර විඥාණය මේ කයෙන් ගිලිහිලා මේ කයෙන් ගිලිහිලා වෙන තැනක කලින්ම ගත්තු අරමුණක හරියටියට නාම රූප අරමුණක හරියටියට පිළිපියාට පස්සේ එතන ඒ නාම රූපය වැඩෙන්න පටන් ගන්න බව සඳහන් කළා. එයින් අපිට පෙනෙනවා ඒ ඇත්ත විඥානයේ මෞකසක ප්‍රවත්මටත් ඒ වගේම ඒ රැඳීමටත් වැඩිවීමටත් ඒ හැම එකටම නාම රූපය අවශ්‍ය වෙන බව මේක මෞකසෙන් මෙතනින් ගිලිහිලා මෞකසට යාම හරියටම එක තැනකින් සාමාන්‍යයෙන් ওই ශරීරයේ ගමන ගැන කියනකොට එක තැනකින් තව තැනකට යාම වගේ දෙයක් නොවන බව විශේෂයෙන් තේරුම් ගත යුතුව තිබෙනවා. මේක ඇත්ත වශයෙන්ම දෘෂ්ටි කෝණයේ වෙනසක් නිසා යම්කිසි ආත්ම සංක්‍රමණයක් නොවන බව. ඒ කියන්නේ විඥාණය මේ කයින් ගිරියලා මෞඛික නවතුනහම ඒක මෞඛික කුසක සම්පූර්ණයෙන්ම පිළිපියාම එතන මෙතනක් වෙනවා. එතන ඒ විඥානයේ දෘෂ්ටි කෝණය අනුව මෙතනක් වෙනවා. ඊළඟට එතෙන්ට මෙතන එතනක් වෙනවා. එතකොට ඒ මේ කලින් එතන වශයෙන් තිබුණ එක මෙතනක් වෙනවා. මෙතෙන්ට එතන එතනක් වෙනවා. මෙතනක් වෙනවා. අන්න ඒ විදිහේ එක්තරා විදිහක දෘෂ්ටි කෝණයේ වෙනසක් මෙතන තියෙන්නේ. ඒක නිසා අර සාමාන්‍ය සම්පූර්ණයෙන් එක තැනකින් ගිහිල්ලා අනිත් තැනකට ගියයි කියන අදහසම නෙවෙයි. සාමාන්‍යයෙන් ඔය පුද්ගලයෙක් යාමෙන් නැත්නම් සාමාන්‍ය ගමනේ සැලකෙන විදිය. මේක අර එක්තරා විදිහක වටවලල්ල යාම මේක වඩාත් පැහැදිලි වෙන්නේ අර පටිච්චසමුප්පන්න පන්න බව මේ නාම විඥානයේ පව පටිච්චසමුප්පන්න බව බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දක්වලා තිබෙනවා විඥානං සංඛාවති සංකරති අනන්‍යං කියන එක විඥානයේ සංයම සංසාරයේ හැතිරෙනවා කියන එක මිත්‍යා දෘෂ්ටියක් වශයෙන් දක්වපු අවස්ථාවල් තිබෙනවා. ඒනොත් කියන්නේ නාම රූපයට නාම රූපයේ මෞකතෙහි රැඳීමට වැඩිවීමට විඥානය අවශ්‍යයි අනෙක් අතට විඥානයේ පැවැත්ම විඥානයේ පිහිටීමට යම් කිසි අරමුණක් අවශ්‍යයි ඒක සමහර විට චේතනාවක් වන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රකල්පන වශයෙන් දක්වන ඒ කල්පනා එහෙමත් නැත්නම් යටත් පිළිසෙන් අනුසේ මාත්‍රයක්වත් අවශ්‍යයි ඒ බව අපි අන්තිමෝත්තම ඒ පහුගිය දේශනාවල්දී දක්ව ඒ සූත්‍ර පාඨ වලින් පැහැදිලි වෙනවා යටත් පිරිසෙන් අංශය මාත්‍රයක්වත් විඥානයේ ප්‍රවත්මට අවශ්‍ය බව ඒ චේතනා සූත්‍රයෙන් කලින් කලින් අවස්ථාවකට අද ඒ චේතනා සූත්‍රයෙන් පැහැදිලි කරනවා. මෙන්න මේ මේ අංශය මාත්‍රයක්වත් ලබාගෙන විඥානය ඒ විදිහට මෞකසින් කීකියාට පස්සේ නාම රූපය වැඩෙනවා අර ඵල ආයතන අතුපතර විහිදලා අලුත් අලුත්ම දුක් දුක් රූප දුක් ක්ෂය හටගන්නවා. මේ අදහ තමයි අර ධම්මපදයේ ඊටමත්ම ප්‍රකට ගාථාවක් සම්නාපග්ගයේ තිබෙන්නේ. යථාපි මූලේ අනුපද්දරේ දැල්ලේ චින්නෝ පිරුක්ඛෝ පුනරේව රූහති එවං කි සංඛානුසය අනුහතේ නිබ්බතති දුක්ඛ නිදං කුණප්පුණං යම්සේ මුලට උපද්දවයක් නැතිව දැඩිව පිරෙන තාක් සිඳින ලැබේ ලද්දේ වී නමුත් වෘක්ෂයක් නැවත නැවත වැඩේද ඒ විදිහටම සංඛාරසය මේ සංඛාර සංකාණී මුලිනු කොට නොගමනතා මේ දුක් කඳ නැවත නැවත උපදිනවා කියන එක ඒ දාස්කාරින් කියනවා ඒකත් අපිට පෙන්නවා අර සංහා අංශය ඉතාමත්ම වැදගත් තැනක් බලපවත්වනවා මේ සත්‍යයගේ සංකාර ගමන පිළිබඳව අනුත්තර නිකායේ සඳහන් වෙනවා සම්මං චෙත්තං විඥානං දීජං සංහා සිනේ හෝ කියන බුද්ධ වචනයක් එක්තරා දේශනා පාඨයක් එයින් අපිට පේනවා මේ කර්මය කියන කෙතේ විඥාන බීජය පැලවෙනවා සංහාව දිය තීරාව කරගෙන සංහාව නැති චේතනය පිහිට කරගෙන මෙන්න මේ අදහස අනුව මේ උපමාව අනුව තමයි තේරුම් ගත යුත්තේ අර තේලා තේරණිය මාර්යාසු ප්‍රශ්නයකට දුන්න පිළිතුර. සංයුත් සංගයේ සාදාසක වගේ සඳහන් වෙනවා මාරයා තේලා තේරණියකින් තේලා රහත් මෙහි මහන්සියකින් ප්‍රශ්නයක් අහනවා කේනි දම්පකතම් කිම්බං පන්නු කොණු බිම්බස්ස කාරකෝ පන්නු බිම්බං සමුප්පන්නං පන්නු බිම්බං නිරුද්ධති කියලා මේ බිම්බය බිම්බය කියලා මෙතන කියන්නේ මේ මූර්තිය වශයෙන් දන්නේ මේ ශරීර මේ ශරීර කූඩුව මේ මේ ආත්ම භාවය කියන එකයි එහෙම නැත්නම් නාම රූපය කියලා සාමාන්‍යයෙන් ලෝකයා හඳුන්වන අදහස කේනිදම් පකතංගින් බං මේ බිම්බය මේ මූර්තිය කවර කුවිසින් කරන ලද්දක්ද කොහොම බිම්බස්සකාරකෝ මේ බිම්බය දැනු තැනත්ත කවුද පන්නු බිම්බං සමුප්පන්නං මේ බිම්බය කොයිද හටගත්තේ පන්නු බිම්බං නිරුද්ධති කොතනද මේ බිම්බය නිරුද්ධ වන්නේ කියලා. ඒකට සේලා තෙරණින් වහන්සේ දෙන පිළිතුර නෛදං අත්තකතං ගිම්මං නෛදං පරකතං අඝං හේතුං ප්‍රතිච්ඡ සම්භූතං හේතුධං ගානිරුද්ධති යථා අඤ්ඤතං දීජං හෙත්තේ බුත්තං විරුහති කඨිරසංච ආගම්ම සිනේහංච තදුභයං ඒවං ඛණ්ඩායත ධාතියෝ ච ආයතනාන්නේ හේතුන් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුච්චරේ කියලා ගාථා තුනකින් පිළිතුරු දෙනවා. ඒක පළමුවෙන් ගාථාවේ අදහස් වෙන්නේ මේ ඉඳන් අත්තකටන් ගින්බන් මේ මූර්තිය තමා විසින්ම කරන ලද්දකුත් නෙවෙයි. මේ ඉඳන් කරකටන් අගන් මේ දේශනය මේ දුක්ගොඩ අනුන් විසින් කරන ලද්දකුත් නෙවෙයි. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතුවක් නිසා ඇති වුණු දෙය හේතුව බිඳී යාමෙන් නිරුද්ධ වෙනවා. ඊළඟට උපමාවක් දෙනවා යථා අඤ්‍යතරං දීගං චෙත්තේ විත්තං විරූහති යම්තේ සංකති බීජයක් චෙතෙහි පපුරන් ලද්දේ පටිවිද සංකාදම්ම කිනේ සංකත දූපයන් පෘථිවි රටයක් චේතමන පිටකල කරගෙන විරුහති වැඩෙන්නේද ඒවා සංඝා දාතියෝ එතේන සංදේයෝද ධාතුහුද මේ ආයතන 6ද මේවා සියල්ල හේතුන් පටිච්ච සම්භූතා හේතුවක් නිසා ඇති වෙනවා හේතු භංගය හේතුව දිවි යාමෙන් සිද්ධ වෙනවා කියලා. මේ උපමාවක් සාමාන්‍ය උපමාවක් නොවන බව අපිට කියන්න පුළුවන් අර සම්මන්තිස්සම් විඥානං දී සංඛාන්හා කිනේ හෝ කියන ඒ ඒ බුද්ධ බුද්ධ වචන අනුව එතකොට මෙතන කියවෙන්නේ අර මේ මේ බිම්බය නාම රූපය වශයෙන් සැලකුවොත් එතන සේලාතේ මේ ධර්මයේම පිළිපලයි පිළිතුරු දෙන්නේ එතකොට අර බාහිර වශයෙන් පේන මේ මූර්තියටම නෙවෙයි නාම රූපය කියන්නේ මේක මේකට වඩා චෛතසික වශයෙන් මේ චිත පිළිබඳ සත්‍යය මේ නාම රූපය මේ බිම්බය මේ මූලික විඥානයේ ගැටෙන මේ මූලික ඡායාව මේකට මේක හට ගැනීමට නැත්නම් මේක වැඩි වීමට උපකාර වෙන්නේ අර විඥාන බීජයයි. යස අඤ්ඤතාං බීජං චත්තේ දුක්ඛං විරුහති. මේ කර්ම ක්ෂේත්‍රයේ සැලෙන්නේ අර සංහාසිනේ මේ පටි රස සිනහයන් ආදි වශයෙන් දක්වන්නේ මේ චේතනය. ඒ විදිහටම මේ මේ විඥාන බීජ මේ විදිහට වැඩෙනවා අර ඛණ්ඩ ධාතු ආයතන වශයෙන් ඒ විඥාන විඥානයේ යම් කිසි අවස්ථාවක නිරුද්ධ වුණා නම් විඥාන නිරෝධය කියන්නේ නිවනට මොනවා. මේ විඥාන නිරෝධය සමහර විට කෙනෙක් කල්පනා කරන් තුන විඥාන නිරෝධය වෙන්නේ රහතන් වහන්සේගේ අර පරිනිර්වාණයදී කියලා. ඒක වැරදි අදහසක්. බොහෝ විට දක්වන්නේ සූත්‍ර දේශනාවල වැදගත් සූත්‍ර දේශනාවල අර්ථය නැති යාමට හේතු වෙන්නේ ඒ පරිමත විඥාන කියලා ඒක අවසාන විඥාන හැටියට දක්වනවා. මෙතන විඥාන නිරෝධය කියන එකේ අර ගැඹුරු අර්ථය නොගැනීම නිසායි. මේ විඥාන නිරෝධයෙන්මයි ඒ කියන්නේ අபிසංකත විඥානයගේ නිරෝධය ඒ ඒ රහතන් වහන්සේ ලබන ප්‍රත්‍යක්ෂ ඉදින් ආනිරෝධ ප්‍රත්‍යක්ෂය තමයි අර නාම රූපයේ මේ මේක නිරුද්ධ වෙන්නේ කියන එකයි. ඒකෝර මේ ගාථා ධර්ම වල එක්තරා වැදගත් ගැඹුරු අර්ථයක් තිබෙන බව අපිට කියන්න පුළුවන්. ඒකට තවත් පාඩක සූත්‍රයක් වශයෙන් අපිට උපුටා දක්වන්න පුළුවනි. සුත්තනිපාතයේ මූලික සූත්‍රයේ සඳහන් වෙනවා සංඛාය වත්තුනි පමාය දීජං සංඛාය වත්තුනි පමාය දීජං සිනේහ මස්ස නානු පරිච්ඡේ එංගත සොරේ මුනි ධාතු ඛයන්ත දස්සී සක්ඛායන උපේති සංඛං සංඛාය වක්තුනි පමාය බීජං වස්තු වාස්තු කියලා කියන්නේ ඉඩම් විශේෂයෙන්ම මෙතන කියන්නේ බීජ පැලවෙන ඉඩම් කියලා කලකා ගන්න පුළුවන් සංඛාය වක්තුනි ඒ බීජ පැලවෙන ඉඩම් නුවණින් කලකා සංඛාය වක්තුනි පමාය බීජං ඒ බීජයේ ස්වභාවය හරියාකාර තේරුම් අරගෙන පමාය බීජං වටහාගෙන තිනෙන මත්ත නානු පරිච්ඡේ ඊට ජලය නොවත් නොකරන්නේ ජලය වත් කරන්නේ නැහැ දෙතමනේ දෙන්නේ නැහැ සෝරේ මුනි ಜಾති khayam සදති ඒ ಜಾතිෙහි ಜಾති ගැන උපතේ උපතෙහි කෙලවර දකින්නා වූ ඒ මුනිවරයා සක්කම් පහයන උපේති සංඛා අර්ථය අතහැරියේ ඒ කියන්නේ ලෝකයාගේ භාෂා ව්‍යවහාරයට අසු නොවන තත්වයකට ගියයි කියන්නේ. සක්කම් පහය අර්ථය අතහැරියේ පෙරදමුවේ න උපේති සංඛා ගණන් ගන්න නොලබන තත්වයකට දැන්නේ සංඛා කියලා කියන්නේ ගණන් ගැනීම ගිනීම. මෙතන අර සාමාන්‍ය දරහාරය කියන ගණන් ගැනීමක් නෙවෙයි. මේ කියන්නේ භාෂා ව්‍යවහාරය අනුව කියන්න බැරි විදිහේ තත්වයකට වගේ එනවා. අර ලෝකයාගේ භාෂා ව්‍යවහාරය ඒ ඒ දැන්නේ නිදුනා කියන එක නෝකේටි සංඛා. ඒකට මේනොත් අපිට පැහැදිලි වෙනවා මේ මේ විඥානය මේ මෙතන මේ ප්‍රකාශ කළේ අර මෞපුසට විඥානය දැකීම පිළිබඳව මහා නිදාන සූත්‍රයේ දක්වන ඒ යම් යම් කාරණා පිළිබඳව යම් කිසි ගැඹුරු අදහසක් යටපත් වෙලා තිබෙන බවයි දක්වන්න උත්සාහ කළේ. එතකොට මෙතනින් අපට මතුවන අර අනුසය කියන වචනය විශේෂ වැදගත්කමක් ඇති දෙයක් හැටියට අර පොණෝ භවික නම් හඳුන්වන්නේ. ඒ කියන්නේ කුණත් භවය ඇති කිරීමේ ශක්තිය තිබෙන්නේ මේ සංහාවටයි. පොණෝ භවික සංහා පොණෝ භවිකා කියලා විතර සඳහන් වෙනවා. මේ සංහා අනුසය විශේෂයෙන්ම උපකාර වෙනවා මේ කෙනෙකුගේ උත්පත්තියට මේ සංකාර ගණනට. මේ සංහාංශයට පදනම වෙන තවත් එක්තරා අවිද්‍යා අංශයකුත් තිබෙනවා. ඒ කියන්නේ අර ලෝකයා ලෝකයේ යෙදෙන මේ සංකල්ප පිළිබඳව ඒවායේ යථා ස්වභාවය තේරුම් නොගැනීම නිසා ඒ සංකල්ප වල ඇලි ගැලී සිටිනේ ඒ ලෝකයා අතර තිබෙන අවිද්‍යාවෙන් තියෙන ඒ ඒ ස්වභාවය ඒකත් එක්තරා අනුශේතපත්යක් ඒක දැක්වීමට ඒ සත්‍ය දැක්වීමට බොහෝ විට සූත්‍රවල යෙදෙනවා නිස්සය කියන වචනය. නිස්සය, නිස්සිත කියන වචනයත් එක්කම යෙදෙනවා. නිස්සය, නිස්සිත, නිස්සිත කියන්නේ ඒ යමක් අසුරු කරගත්ත තැනත්ත. නිස්සය කියන්නේ අසුරු කිරීම. නිස්සිත කියන්නේ අසුරු අසුරු කරගත් තැනත්ත. මෙතන ඇත්තලා කියන්නේ මර සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙන නිස්සය කියන අදහස නෙවෙයි. මෙතන යම් කිසි ගැඹුරු අර්ථයක් තිබෙනවා. යමකට හේතු වෙලා සිටීම කියන එකයි. හේතු වෙලා සිටීම අසුරු කිරීම කියන අදහසයි. අර ලෝක ව්‍යවහාරයේ තියෙන සංකල්පවල ඒවා දැඩිව අරගෙන දෘෂ්ටිග්‍රාහයෙන් අරගෙන ඒවායට හේතු වෙන ස්වභාවයක් සිත් යත තිබෙන ලෝක සත්‍යය තුළ තිබෙනවා. ඒ මොකද Taman ව්‍යවහාර කරන භාෂා ඒ වචනවල ඇත්ත වශයෙන්ම ඒවායේ සත්‍යතාවක් කොයි වචනයක් කියදුවත් ඒවායේ එක්තරා විදිහක අර බීජයක් වගේ අර සංහාමාන දෘෂ්ටි වශයෙන් ඒවායේ යම් කිසි ඒකාන්ත සත්‍යතාවක් ඇති කියන හැඟීමක් ලෝකයා තුළ තිබෙනවා. එතකොට මෙන්න මේ අදහස මේ නිස්සය නිස්සිත කියන වචනේ අපිට දකින්න ලැබෙන ඉතාමත්ම වැදගත් සූත්‍රවල උදාන පාළියේ ඒ උදාන පාළිය වගේම කීප තැනකම හරියට ඒක අරහත්ත්වයට කර්මස්ථානයක් වශයෙන් පවා ඡන්නවාදාදී සූත්‍රවල මධ්‍යම නිකායේ දැක්වෙන එක්තරා වටිනා සූත්‍රයක් තියෙනවා ඒක බැලු බැලමට ප්‍රහේලිකාවක් වගේ නිස්සිතස්ස චරිතං අනිස්සිතස්ස චරිතං නැති චරිතේ අසති පස්සද්ධි පස්සද්ධා සති නැති නොහොති නැතියා අසති ආදති ගති නොහොති ආගති ගතිය අසති චුතුපපාතෝ නොහෝති චුතුපපාතේ අසති නේව ඉද න හුරා න උභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛස් බැලු ගන්නට බොහොම ලේසි වගේ දුක කෙලවර කිරීම දැන් මෙතන මේ පාඩියේ මෙන්න මෙච්චරයි කියවෙන්නේ නිසිතස්ස චරිතම් මිශ්‍රිතයාට යමක් ඇසුරු කරගත්තු තැනත්තාට යමකට හේතු වෙන තැනත්තාට චරිතම් සලනයක් සම්පනයක් තිබෙන්නේ කියන එකයි මිශ්‍රිතයාට චරිතයක් ඇත ඊළඟට එතනින් පටන් ගත්තට මොකද ඊළඟට අනිශ්චිතය ගැන කියවෙන්නේ. ඒ කියන්නේ විමුක්ත පුද්ගලයා පිළිබඳව. අනිශ්චිතත්ව චරිතං නැති. මේ දෙකේ වෙනස එතකොට පැහැදිලිව තියෙනවා. නිශ්චිතයාට චරිතයක් තිබෙනවා, කම්පනයක් තිබෙනවා අනිශ්චිතයාට. යමකට අර විදිහට අසුරු කිරීම හේතු වීම ආදියක් නැති තැනත්තාට කලනයක්, චරිතයක්, කම්පනයක් නැත. අනිශ්චිතත්ව චරිතං නැත. අර චරිතයේ නැසති. චරිතයේ අසති පස්සද්ධි. ඒ විදිහේ ඒ තරණයක්, ඒ විදිහේ කම්පනයක් නැති කල්හි පස්සද්ධි, සංපත් බවක්, සංසුන් බවක් ඇත. පස්සද්ධියා සති නැතිනෝති. ඒ සංපත් බව ඇති කල්හි නැති, නැති කියන එකේ සාමාන්‍ය වාචාර්ථය නැඹුරු වීම, නැමීම කියන අදහස. එතකොට මේ මේ නැඹුරු වීමක් නැත. අර පස්සද්ධිය සංසුන් බව ඇති කල්හි. නැතියා අසති ආගති ගතිනෝති. නැඹුරු වීමක් නැති කල්හි ඒමක් සහ යාමක් නැත. ආගතිගතියා සති ආගතිගතිය අසති චිතු උපාදෝ නමෝති ඒමක් සහ යාමක් නැති කල්හි චුතියක් හා උත්පත්තියක් දැනත චිතු උපාදේ අසති චිතු උපාදේ අසති මේ විද පුරා මේ විද න හුරං න උභයමන්තරේ ඒ තේවන්ත දුක්ඛස්ස චුති උත්පත්ති දෙකක් නැති කල්හි මේව ඉද මෙහිත් නැත න හුරං එහිත් නැත න උභයමන්තරේ ඒ දෙක අතරත් නැත හේතේවන්තෝ දුක්ඛ මේම දුකෙහි කෙලවරක්. එතකොට මේ සූත්‍ර වාක්‍යයෙන් ගත්තාම එකපාරටම තේරුම් ගන්නත් අමාරු විදිහේ මහා වචන පටලැවිල්ලක් වගේ පේනවා. දැන් මෙතන නිශ්චිතයා ගැන පළමුවෙන් කියනවා කෙටිම ඒ එක වචනේ එක වාක්‍යයකින් මේක කියවෙන්නේ නිශ්චිතයා නිශ්චිතස්ස සලිතං කියලා. ඒ කියන්නේ නිශ්චිතයාට සලිතයක් ඇත. ඒ අනුව අපට සලකා ගන්න පුළුවනි ඒ නිශ්චිතයාට සලිතයක් කියන නිසාම ඊළඟට සලිතේ සලිතේ ඒ ඒ චරිතය නිසාම ඒ උද්දච්චාදී ඊළඟට නැති නැති කියන්නේ නැඹුරු වීමක් තිබෙනවා. මෙතන කියන ප්‍රධාන වචනේ අර නැති කියලා කියවෙනවා. ඒ නැඹුරු වීමක් තිබෙනවා. ඒ නැඹුරු වීම නිසාම අර හේමත් හා යාමත් තිබෙනවා. හේමත් හා යාමත් කියන ඒ සංකල්ප දෙක තියෙනකොට චුති උත්පත්ති, චුත වීමක් උත්පත්තියක් කියන දෙකක් තිබෙනවා. ඒ දෙක තිබෙන විට මෙතනක් කියලා තිබෙනවා, එතනක් කියලා තිබෙනවා. ඒ දෙක අතර කුත් තිබෙනවා. කොන් දෙකක් කියනවා නම් නැදකුත් කියනවා. එතකොට මෙතන පේනවා අර නැති කියන එක මෙතන විශේෂයි. අර විදිහේ අර විමුක්ත පුද්ගලයා වගේ මිශ්‍රිතයා විමුක්ත නැති නිසා නිතරම ඉදිරියට නඟුරු වීමක් තිබෙනවා. සංහාවේ ස්වභාවයක් ඒක ඉදිරියට නඟුරු කරලා දානවා. සමහර අවස්ථාවල සංහාවම උපාදානයේ හැටියට දක්වනවා. ඒ පුනර්භවය පිළිබඳ ප්‍රකාශ කරන සමහර සූත්‍රවල. ඒ වචන ආදි වචිකෝත් ආදී සූත්‍රවලනේ. එතකොට මේ මේ නැතිය නිසාම මේ නැඹුරු වීම නිසාම අන්න අර සංකල්ප දෙකට ඉඩ ලැබෙනවා. ඒමත් ඡායාවක්. ඒකට අනුවම තමයි ඊළඟ චුතියක් උත්පත්තියක් කියලා කියන්නේ. මෙලෝ වශයෙන් දැන් ගමන පිළිබඳ අදහසේ සංසාරික වශයෙන් ගැලුවා බැලුවාම ඒක චුතියක් උත්පත්තියක් වෙනවා. ඒම යම් යාමීන් දෙක චුති උත්පත්ති වගේ. එතකොට එතන ඒ විදිහට ස්ථාන දෙකක් ඔතන තියෙන්නේ අර නිශ්චිත බව පෙන්වන්න කරන්නේ. ඒ එක්තරා විදිහක වචනවල කියනවා මෙතනත් එතනත් යාම් ඊම් ආදී වශයෙන් මේ වචනවල එක්තරා දෙපිටි ස්වරූපයක් තියෙනවා. ඔන්න ඔය ඒ විදිහේ සංකල්පවල ස්වභාවය නිසාම සත්‍යය ඒව දැඩිව ගැනීම නිසාම මෙතනක් එතනක් තිබෙන කියන ඒ සංකල්පය ඇතිවෙන්න සිටින නිසා අර සංඛාවට අනුරූපව සංකාරී අර ගමන සිදුවෙන අපි අර කලින් කිව්වා වගේ ප්‍රමාණීමක් වෙනවා. අර විමුක්ත කුද්දලයාගේ සිත් මෙතන විශේෂයෙන් කියලා තියෙන විමුක්ත කුද්දලයා ගැනයි විමුක්ත කුද්දලයා අර සත්ත්ව වලින් සියල්ලෙන්ම නිදහස්. අනිත් පිටත චලිතං නැති චලිතයක් නැහැ ඊළඟට චලිතය නැති නිසා නැඹුරු වීමක් නැහැ නැඹුරු වීමක් නැති නිසා ඒමත් සහ යාමක් නැහැ ඒමත් සහ යාමක් නැති නිසා සුතියක් උත්පත්තියක් නැහැ සුතියක් උත්පත්තියක් නැති නිසා මෙතනකුත් නැහැ එතනකුත් නැහැ ඒ අතරකුත් නැහැ දුක එතනම කෙලවරයි දැන් මේ මේ සූත්‍රයේ විශේෂ විශේෂත්වය තියෙන්නේ ඒ සූත්‍රයේ ආරම්භයේදී දැක්වෙනවා මේ මේ මේ පාඩිය පමණමයි මේ මේ පාඩ කීපය පමණමයි ඒ සූත්‍රයට අඩංගු වෙලා තිබෙන්නේ. නමුත් ආරම්භයේදී කියනවා තේනකෝපන සමයෙන් භගවා වික්කු නිබ්බාන පටිසංයුක්තාය ධම්මියා කථාය සම්දස්සේති සමාදපේති සමුත්තේජේති සංඛාන්තේති කියලා. ඉන් පෙන්වන කරන බුදු පියාණන් වහන්සේ මේ දේශනාවකට නිවන පිළිබඳව. ඒ තමයි නිවනයි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් නිර්වාණ ප්‍රතිසංයුක්ත ධර්ම කතාවෙන් කරුණු දක්වාලමින් හේතු ගන්නමින් උත්සාහවත් කරමින් සතුටු කරමින් මෙන්න මේ විදිහේ පාඩයක් ප්‍රකාශ කරයි කියන එකයි කියන්නේ. එතකොට මේ නිවනේ අර නිශ්චය අර නිශ්චය තත්ත්වයෙන් නිමුද එහෙම නැත්නම් නිශ්චිත තත්ත්වයෙන් නිශ්චිත ස්වභාවයෙන් සිත මුදාගත් බව. එන්නුම් කරනවා ඒ රහතන් වහන්සේ. මේ මේ පාඩයෙන් අපට විශේෂයෙන්ම පෙන්눔 කරන්නේ ඒ කාරණයයි. මේ නිශ්චය කියන වචනේ ගැන වඩා ගැඹුරු අවබෝධයක් ලබා ගන්න උපකාර වෙන සූත්‍රයක් ඉගෙනවා සංයුත්ත නිකායේ නිදාන සංවිධාන වර්ගයේ නිදාන සංයුත්තේ ඉගෙනවා. අර කච්චායන සූත්‍රය, කච්චායන බුද්ධ සූත්‍රය ඉතාමත්ම වටිනා සූත්‍රයක්. සංඥා දෘෂ්ටිය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට උපකාර වන දෙයක්. බුදු පියාණන් වහන්සේ ඒ සූත්‍රය ආරම්භන්නේ "දේනිචිතෝ කෝලං කච්ච හෝ කච්චායන ලෝකෝ යේභියේන අක්ඛිතංචේව නක්ඛිතංච" දේනිචිතෝ කෝයන් කච්චායන ලෝකෝ යෙදුවේන අත්‍යංචේව අත්‍යංච ලෝක සමුදයන් වික්‍රේ යථා භූතං සම්මප්පන්නාය පස්සතෝ යාලෝකේ නත්ථිතා සානෝ හෝති ලෝක නිරෝධං යථා භූතං සම්මප්පන්නාය පස්සතෝ යාලෝකේ අත්ථිතා සානෝ හෝති කියලා ඒ සූත්‍රයේ මුල් කොටසෙන් කියවෙන්නේ මේ ලෝකයා ලෝකය එහෙම නැත්නම් ලෝකයා වැඩි වශයෙන්ම බහුල වශයෙන්ම ද්වය මිශ්‍රිතයි දෙකක් ඇතුළු කොට සිටින ස්වභාවයක් තියෙනවා ද්වය නිශ්චිත මොනවද දෙක අත්ත්‍යය සහ නාස්තිත්වය ඇත නැත කියන දෙක එක ඇත එක තියෙනවනේ එහෙම නැත්නම් නැත නම් මේ විදිහට අත්ත්‍යය සහ නාස්තිත්වය කියන ඔය දෙක ඔය සංකල්ප දෙකක් ඇතුළු කරගෙන සිටිනවා නමුත් ඊළඟට කියන පාඩයෙන් අර ආර්ය ශ්‍රාවකයා පිළිබඳවයි කියන්නේ. ආර්ය ශ්‍රාවකයාගේ මේ සම්‍යක් දෘෂ්ටිය. දැන් මෙතන මේ සූත්‍රයට හේතුව අර කච්චාන ගෝත්‍ර බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා සම්‍යක් දෘෂ්ටිය කියන්නේ කොහොමද කියලා. සම්මා දිට්ඨි සම්මා සම්මා දිට්ඨි උපන්තේ උච්චති චිත්තාවදාන කෝණන්තේ සම්මා දිට්ඨිය. සම්‍යක් දෘෂ්ටියත් එක්කන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මේ බුදු පියාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. එතකොට දැන් ආර්ය ශ්‍රාවකයාගේ දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය මේක හැටියට දක්වනවා. ලෝක සමුදයන් කිච්චේ යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ නත්ථිතා සානෝති ලෝකේ හට ගැනීම සත්තු පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් මනා ප්‍රඥාවෙන් දකින්නා වූ ඒ ආශ්‍රාවකයාට ඒතනත්තාට යාලෝකේ නත්ථිතා සානෝති ලෝකේ යම් නාස්තිත්වය පිළිබඳ නැත යන කියන දෘෂ්ටියක් වේද එය ඔහුට නොවන්නේ ඊළඟ අනිත් පැත්තට කියනවා ලෝක නිරෝධං සෝ යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු දුකේ දංකෝල අචාන යථා භූතං සම්මප්පන්නා පස්සතු යාලෝකේ අක්ෂිතා සානෝති ඒ කියන්නේ ලෝක නිරෝධය සත්‍ය පරිදි සම්ලක් ප්‍රඥාවෙන් දකින්න උට ලෝකේ අස්තිත්වය ලෝකේ ඇත කියන ඒ ඒකාන්ත දෘෂ්ටියක් නැති වෙනවා. ඒකකොට මෙතන මේ අන්ත දෙකෙන් පිට මිදීමයි මේ කියවෙන්නේ. අර ලෝකේ ලෝක නිරෝධය දැකීම නිසා ලෝක සමුදය දැකීම නිසා ලෝකේ සමුදය ලෝකේ හට ගැනීම දකින නිසා අර ඒකාන්ත වශයෙන් ලෝකේ කිසිවක් නැත කියන ඒ අදහස ගන්නෙ නෑ. අනිත් පැත්තට ලෝක නිරෝධය දකින නිසා ලෝකයේ සියල්ලම තිබෙනවා කියන ඒ අක්ෂිත දෘෂ්ටියටත් වැටෙන්නේ නෑ. ඔන්න ඊළඟට කියනවා උපයු උපයුපාදාන අභිනේත විනිබන්ධෝපායන් ලෝක භයං කච්චාන ලෝකෝයේ භුජේන සංචායන් උපවිපාදානං චේතසෝ අදිච්ඡායන් අභිනේය සානුසයන් න උපේති නාදිච්ඡා න උපේති න උපාදීයති නාදිච්ඡාති අත්තානේති දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛමේව නිරුද්ධමානං නිරුද්ධති න සංකති න විචිකිච්ඡති අපරප්පත්‍යා ඥාන මේවස්සෙච්ච හෝති එක්කාවතාවෝ පච්චායන සම්මාදිච්ඡෝති ඊළඟට අසන්න දෘෂ්ටියත්තේ කොහොමද කියන කෙනෙක් සම්මා දෘෂ්ටිය ඇති කෙනෙක් වන්නේ කොහොමද කියන එක සමහරක් විස්තර කරන බුදු පියාණන් වහන්සේ උපය උපාදාන අභිනේත දීපන්තෝ කෝයන් කච්චායන ලෝකෝ කච්චායන මේ ලෝකය ලෝකයේ ස්වභාවය උපය කියලා කියන්නේ ලං වීම එහෙම නැත්නම් එළඹීම ලං වීම කියන අර්ථයෙන් මේක එක්තරා විදිහට මේ දාර්ශනික වගේ ගැඹුරු අර්ථයක් තියෙන වචන මාලාවක් ඊළඟට තියෙන්නේ උපය කියන්නේ ලං වීම උපාදාන කියන්නේ අල්වා ගැනීම උපේ උපාදාන අභිනේත කියලා කියන්නේ ඒක බැඳ ගැනීම එහෙම නැත්නම් රිංගා ගැනීම වගේ ඒ විදිහේ මේ සංකල්ප පිළිබඳ දෘෂ්ටි පිළිබඳ යෙදෙන වචන මේවා එතකොට ලෝකයේ ස්වභාවය ලංවීම, අල්වා ගැනීම, වැද ගැනීම කියන මෙන්න මේවාට බැඳිලායි මේ ලෝකයේ විශේෂ වැඩි වශයෙන් සිටින්නේ. සංචායන උපේපාදාන චේතසෝ අධිෂ්ඨාන අභිනිවේසානුසයන්න උපේතිනා අධිෂ්ඨාති අත්තානීති ඊළඟට ආර්ය ශ්‍රාවකයාගේ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව ඊළඟට කියවෙන්නේ ඒ යම්කිසි ඒ පුද්ගලයා මේ කියපුනේ සම්‍යක් දෘෂ්ටික පුද්ගලයා අර කියා අර උපේ උපාදාන මේ වෙලදීන් එන්න තලංගීන් අල්වා ගැනීම ඊළඟට චේතසෝ අධිෂ්ඨානං සිතින් දැඩිව සිත අල්වාගේ සිතින් දැඩිව සිටින් චේතසෝ අධිෂ්ඨාන අභිනිවේෂ අනුසයන් ලැබ ගැනීම සහ අනුසය කියන වචනයත් යදෙනවා ලැබ ගැනීම කියලා කියන්න පුළුවන් මේ එක්තරා මේ පදමාලාවේ තියෙන යම් කිසි ගැඹුරු අර්ථ ගොඩක් ලැබ ගැනීම එහෙම නැත්නම් අනුසය තත්ත්වයක් මේ කියන මේ එකක්වත් නෞපේති නෞපාදිති නාදිස්සත් අත්තාමේති ඒ ආරස්ථාවකියා මේ මගේ ආත්මය කියලා ඒ කිසිවක්ම අර උපේ උපාදාන ආදී වශයෙන් දැඩිව ගන්නෙ නැහැ. ඒ විදිහට ඒ ආරස්ථාවකියාගේ දර්ශනය කුමක්ද? දුක්ඛමේ උපද්දමානං උපද්දති දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති. දුක් දුක් ගොඩක්ම උපදින්නේ දුක් ගොඩක්ම උපදින් උපදී නැතිවන්නේ දුක් ගොඩක්ම නැති වෙයි. ඒකට මෙතන අස්තිත්වයක් නාස්තිත්වයක් පිළිබඳ ප්‍රශ්නයකට එන්නේ නැහැ. අර දුක් ගොඩක් හැටියටම දකිනවා. ශ්‍රාවකෝ ගච්ඡාන සම්මාදිච්ඡයෝති. මේ මේ පමණකින් කෙනෙක් ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටියත් එක්කයි කියලා ඊළඟට තවදුරටත් බුද්ධයාණන් වහන්සේ ඒක ආර්ය අපලෝල දක්වනවා. සබ්බං අක්ඛීති කෝපච්ඡායන අයං ඒකවන්තෝ සබ්බං අක්ඛීති අයං දුතිවන්තෝ ඊතේතේ උභවන්තේ අනුපදන්න මජ්ජේන කථාගතෝ ධම්මං දේසේති අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං ආදී වශයෙන් ඒ මේ දසකේ රස දුක්ඛං සමුදය හෝති කියලා මේ පටිච්චසමුප්පාද ධර්මය ඊළඟට ඉදිරිපත් කරන්නේ. ඔන්න එතකොට මෙතන කියනවා පටිච්චසමුප්පාදිය මධ්‍යම මාර්ගයක් හැටියට දක්වනවා මෙතන. ආරක්ෂාවකාරී මධ්‍යම මාර්ගය. මොකද්ද? සම්බන් අච්චීති කෝකච්ඡායන ඒකෝවන්තු. සියල්ල ඇත යන්න මෙය එක් අන්තයක්. සම්බන් අච්චීති යන දුතියන්තු. සියල්ල නැත, කිසිවක්ම නැත කියන එක අනික් අන්තය. ඒකේ උභෝන්ති අනුපදම්ම මේ අන්ත දෙකම වැටෙන්නේ නැතිව, අන්ත දෙකම ලඟවන්නේ නැතිව සතාවිදයන් වහන්සේ මධ්‍යම මාර්ගයෙන් මේ ධර්මයේ දේශනා කරනවා. මේ මධ්‍යම මාර්ගය හැටියට දක්වන්නේ අර අවිද්‍යාපත්‍ය සංඛාර ආදී වශයෙන් දක්වන මේ බවසංග විපරිසංපාදය. මේක කියනවා අපට මේ බුදු පියාණන් වහන්සේගේ මේ දර්ශනය අනුව මේ ඉදිරිපත් කරන දර්ශනය අනුව අර ලෝකයේ තියෙන අර ද්වේෂිත බව ඒ ගැටුම ඒ ඒක සමහන් කරන විදිහේ එක්තරා ප්‍රතිපදාවක් මේ මේ ප්‍රතිත්‍ය සමුත්පාද ධර්මය තුල සැඟවිලා තිබෙනවා. ඒකම තමයි අර ආරක්ෂාවකයා පිළිබඳව ඒ මූලික මූලික කරුණ මූලිකම වෙනස හැටියට දක්වන්නේ සමුදේව නිරෝධෝ කියලා. ඒ කියන්නේ සමුදය ලෝක සමුදයක් ලෝකේ හට ගැනීමත් ලෝක නිරෝධයක් ලෝකේ නිරුද්ධ වීමත් ඒ ආරක්ෂාවකයා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවා දැනගන්නවා. ඒක නිසා තමයි අර වෙන කෙනෙක් කියනවාට විශ්වාස කරනවා නේ ආරක්ෂාවකයා ප්‍රත්‍යක්ෂ ඥානෙ ඉන්න. අ අර තේරුම් ගන්නවා දුක්ඛමේ උපද්දමාන උපද්දිත ආදී වශයෙන් අනේ පරප්‍රත්‍ය රහිතව ඒ කියන්නේ වෙන කෙනෙක් කියනවාට මේ සමන් සොකී ප්‍රත්‍යක්ෂයෙන්ම ලෝකයේ ඇතිවීමක් නැතිවීමක් ආරක්ෂාවකයක් දකිනවා. ඒ දකින්නේ සමන්ගේම කලායතනය තුලින්. සමන්ගේ කලායතනය තුලින්ම කලායතනය ඇතිවීම නැතිවීම ආශ්‍රයෙන් තමයි අර කලායතනයන්ගේ හට ගැනීම නැතිවීම ආශ්‍රයෙන් තමයි මේ සමුදය නිරෝධ ඒ ධර්මතාව ආරක්ෂාවකයක් ප්‍රත්‍යක්ෂ කරගන්නේ. මේ අදහස සංයුත් සංගීන තේරුම් තෙන්නුම් කරන එක්තරා වැදගත් ගාථා ධර්මයක් තිබෙනවා චතු ලෝකෝ සමුප්පන්නෝ චතු කුබ්බති සංසවං ඡන්නමේව උපාදාය චතු ලෝකෝ විරඤ්ඤති කියලා ලෝකයේ හයෙහිම උපන්නේ චතු ලෝකේ සමුප්පන්න චතු කුබ්බති සංසරං ලෝකයේ හයෙහිම අසුරු කරන්නේ සංසරය කරන්නේ කියන එකයි ආශ්‍රය එහෙම නැත්නම් අසුරු කිරීම පවත්වන්නේ කියන එකයි චතු කුම්භතිසංසවං ඡන්නමේව උපාදාය කයම දැඩි වල්වාගෙන චතු ලෝකේ විහරියති ලෝකය නැත්නම් ලෝකයා මේ හයෙහිම වෙහෙකටපත් වේ මේ දිගටම හය හය ගැන කියවෙන අතුවාචාරි මහන්සියලා මේව තෝරන්න උත්සාහ කරනවා අර සූත්‍රේ නවතරයක් නැතුව වගේ අර මුල් හය කියවෙන්නේ අධ්‍යාත්මික ඒ කියන්නේ අස්කන්නාට ආදී වශයෙන් දක්වන අධ්‍යාත්මික ආයතන හයත් හයෙන් හය මුල් පදයෙන් කියන අය ඒ කියන්නේ චතු ලෝකෝ සමුප්පන්නෝ කියන්නේ අස්කන්නාසාදී ඒවයේ ලෝකේ හට ගන්නවයි චතු කුබ්බති සංතරන් කියන දෙවෙනි පදයෙන් බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ ආදී වශයෙන් ඒ බාහිර ආයතන දැක්කනවා කියලා ඉදිරියට තෝරනවා ඒ වගේම තුන්වෙනි පදයෙන් නැවතත් අධ්‍යාත්මික ආයතන හයක් ඊළඟ පදයෙන් අවසාන පදයෙන් බාහිර ආයතන හයක් ඒ කියන හැටියට අධ්‍යාත්මික ආයතන හයින් ලෝකේ හරෙහි ලෝකේ හට ගන්නවා බාහිර ආයතන ආයක සංසරේ පවත් වෙනවා ඊළඟට ආධ්‍යාත්මික ආයතන හය අල්ලගෙන බාහිර ආයතනයේ පිළිබඳව විහිදටපත් වෙනවා නමුත් එබන් මේ විවරණයකට අවසර නැහැ මම හිතාද මේ එකක් අර දෙවෙනිපදී දැන් සාමාන්‍යයෙන් හයක් සමග සංසරය කරනවා නම් ජය කියලා කියනවා ව්‍යාකරණ වශයෙන් හයක් සමග සංසරය කරනවා මුල් මුල් හැය වෙනම ගොඩක් දෙන කවියෙන් කියන්නේ වෙනම ගොඩක්. නමුත් මේ විදිහට යනවා නම් චතු කියලා මුලතම තියෙන්නේ මේ පද හතරෙම තියෙන්නේ මේ එකම අදහස තමයි ස්පර්ශ ආයතන හය. මේ අධ්‍යාත්මික බාහිර මේ දෙකම එකට අරගෙන තමයි ස්පර්ශ ආයතන හය කියන්නේ. ඇත්තම කියන කටිච්ච සමුප්පන්න වීමට දෙකක් අවශ්‍යයි. මේ තනිව මේ අත්කන්නාදා දීලෝකිය තියෙන්නේ නෑ. ඒකමයි මේ ධර්මයේ ගැඹුරම අදහස එතනමයි. මේ ලෝකයේ පටිච්චසමුප්පන්න මේ සියලුම මේ පටිච්චසමුප්පන්න කියන්නේ දැන් මේකම දක්වනවා සමුදය සූත්‍රයේ සංයුත් සංගයම නිදානවක් සලායතන වර්ගයේ සමුදය සූත්‍රයේ දක්වන චක්කුංච පටිච්ච රූපේක උප්පජ්ජති චක්කු විඥාන සින්නම් සංගති පස්සෝ සත්‍යපත්‍ය වේදනා වේදනාපත්‍ය සංහා සංහාපත්‍ය උපාදාන ආදී වශයෙන් එතන ඉඳලා පටිච්චසමුප්පාද ධර්මයට බහිනවා ආරම්භ කරන්නේ චක්කුංච පටිච්ච රූපේක උප්පජ්ජති චක්කු විඥාන ඇසත් රූපයක් රූපේන පටිච්ච ඒ දෙකක් මුල් කරගෙන ඒ දෙකක් හේතු කරගෙනයි චක්ෂු විඤ්ඤාණය පිළිබඳ විඤ්ඤාණය කියන ඒ ඒ තුනේ එකතුව ඒ ස්පර්ශය ඒ ආදි වශයෙන් දක්වනවා මෙතන මේ කටිච්ච මේ හට ගැනීමට නම් දෙකක් තිබිය යුතුයි. අන්න ඒක නිසා අපිට ගන්න තියෙන්නේ සූත්‍රයට අනුකූලව අර මෙතන මේ පද හතරෙම කියලා තියෙන්නේ අධ්‍යාත්මික බාහිර දෙකම ඇති සහිතව ඒ ස්පර්ශ ආයතන හය හැටියට. ඒ කියන්නේ වගේ කට දක්වන්න බෑ මුල් පදේ එක හයක් ඊළඟට ඊළඟ පදේ තව හයක් කියලා ඉන්දියට දක්වන්න බැරි බව අපිට කියන්න සිද්ධ වෙනවා. ඔන්න එතකොට මේ ගාථාවෙන් අපිට තේරෙනවා මේ ලෝකයේ හටගන්නේ ආරක්ෂාවකියා එන්නත් නම් මේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හටගන්නේ මේ සලායතනෙමයි. ඒක බොහෝ අවස්ථාවල සංගල දක්වලා තිබෙනවා. ආර්යත්ත විනේ ලෝකෝ මේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හඳුන්වන්නේ විතරම මේ සලායතන ආශ්‍රය කරගෙන මේ සමායතනයන්ගෙන්ම ලෝකය හැටි වෙන හැටියට මේක ඉතාමත්ම ගැඹුරු අදහසක් ධර්මයේ අනිකුත් කාරණා එයින් පිටින්ම ඒවා පිළිබඳ අවබෝධය ආවරණය වෙනවා මේ මූලික කාරණේ තේරුම් ගත්තේ නැත්නම් ලෝකය කියන එක ආර්ය භාවය හඳුන්වන්නේ කොහොමද කියන එක. එතකොට මේ විදිහට මේ මෙයින් අපිට කියන්නේ අර උද්‍යච්ඡගාමී පඤ්ඤා කියලා කියනවා ඒ ආරක්ෂාව පිළිබඳව එහෙම කියනවා උද්‍යච්ඡගාමී පඤ්ඤාය අරියාය නිබ්බේධිකාය කියලා. ඒ කියන්නේ ආර්ය භූමේ ප්‍රඥාව එක්තරා මේකේ විවිධ ඥාන ගණන ගැතියක් තිබෙනවා කියලා. මේ ආර්ය ප්‍රඥාවේ විවිධ ඥාන ගැතියක් තිබෙනවා. මේ විවිධ ඥාන කෙරෙන්නේ අර අර ලෝකයේ තිබෙන අස්තිත්වේ නාස්තිත්වේ කියලා අර දැඩිවගත් අර පද විඳින්න බැරි විදිහේ ඒ දෘෂ්ටි විවිධ යන්නේ කොහොමද? අර අත්‍යන්ත සූත්‍රයේ දැක්වුවා වගේ ලෝකයේ හට ගන්නවා දකිනකොට ලෝකයේ කිසිවක් නැත කියලා කියන්න බැරි තත්ත්වයක් වෙනවා. ඒ දෘෂ්ටිය දැඩිව ගන්න බැරි තත්ත්වයක් වෙනවා මේ හිතේ. ඒ වගේම ලෝකයේ Nirodhe දකිනකොට Tamange සලආයතනය තුළින්ම ලෝකයේ සියල්ලක් නැත් කියලා කියන්න පුළුවන්. ඒ අන්තයකට යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. අන්න එයින් පෙනෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යායයේ මේකේ මූලිකම කාරණය තමයි මේකේ තියෙන විවිධ යන ගැතිය තමයි අර කියාපු අර සංකල්ප වල බලය දිගිනේක ඒවා ඒ අර දෘෂ්ටිග්‍රාහයෙන් ගන්න හැකියාවක් නැති වීම නිසා තමයි අර සත්‍යය දෘෂ්ටිය දිදෙනවා කියලා කියන්නේ මේවා සප් මේවා ඇත මේවා ඇත්ත වශයෙන්ම තිබෙනවා කියන අවබෝධය සාමාන්‍ය ලෝකයා තුළ තිබෙනවා නමුත් මේ සංකල්ප වල කියලා මේ මේවායේ හට ගැනීම නැති වෙන ස්වභාව මේවා නියම කාර්යයක් නැති බව අවබෝධ වෙනවා ආර්ය ශ්‍රාවකයාට අර සමුදය නිරෝධ ධර්මතාව තේරුම් ගැනීම. මෙන්න මේ මේකේන තවත් අංශයක් තමයි අර අපි නිත්‍ය ගැන කියපු කාරණා වගේම මේ පටිච්චසමුප්පාද ධර්මයේ මෙන්න මේ ධර්මතාව තේරුම් ගත්තොත් ඒ කියන්නේ ඉදක්පත්්‍යතාව. මේක වෙන විදිහකට කියනවා නම් අර කලින් අපිට මතු කරගත්තු අපි මතු කරගත්තු වචනේ තමයි ඉදක්පත්්‍යතාව. මේ මේ නිසා මේ වෙනවා කියන එක. ඒක ඒ මූලික ධර්ම න්‍යාය. පටිච්චසමුප්පාදේ හැඳින්වීමට බොහෝ විදියවල තියෙන ඉදප්පත්‍යතාව. මේ නිසා මේ වෙනවා. මේ ඇති කලින් මේ වෙයි, මේ නැති කලින් මේ හට ගැනීමෙන් මේ හටගනි, මේ නැති කලින් මේ නොවේ, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි කියන මෙන්න මේ ඉදප්පත්‍යතාව. මේකෙන් කියන්නේ අර දෘෂ්ටි නිවිද විදිහේ එහෙම නැත්නම් දෘෂ්ටි අර දෙහෙද සමාන කරන ස්වභාවයක් තිබෙනවා මෙන්න මේ දර්ශනයේ. ඒ කියන්නේ අර ලෝකයේ තිබෙන ගැටුම මේ මේ සම්‍යක් දර්ශනයෙන් බලපන්නේ කොහොමද? අර ගැටුමට හේතු වූ මූලික උපන්‍යාසයම ඉවත් කිරීමෙන්. මොකද්ද මූලික උපන්‍යාසය? මුලින්ම සභාගත අදහස මොකද්ද? එතන දෙකක් තිබෙනවා කියන්නේ. ඒ කාර්කකාරය නම් නෝකුත් විදිහට එක එකක් නිකක් දෙකක් නෙවෙයි ආදි වශයෙන් නෝකුත් පදමාලාවල් ඉදිරිපත් කරනවා. නමුත් සම්‍යක් දර්ශනයට අනුව මෙතන මේ දෙකක් පිළිබඳ මේ අදහසම මෙතන එක්තරා විදිහට මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒක ඒ කියන්නේ මේක ඈඳික්කක් වශයෙන් සැලකින්නේ. පටිච්චසමුප්පාද ධර්මයට අනුව මේ මේ ඝට්ටණය වළක්වන්නේ මේ දෙක ඈඳික්කක් හැටියට සැලකින්නේ. මේක ටිකක් කල්පනා කර බැලිය යුතු අදහසක්. ඒ කියන්නේ අර ලෝකයේ තිබෙන ධර්මතාව පිළිගැනීම නිසා පිළිගැනීම මගිනුයි අර ભેද සමහන් කරන්නේ. බුදු පියාණන් වහන්සේ සොයාගත්තා අර අපරිසම්පාද ද්වාදල් සංගියෙන්න අපි එන් කීපයක් විතර එළියට අරගෙන අර නිදර්ශන වශයෙන් දැක්කේ දැන් අර ජාති ජරා මරණ ආදී ඒ විදිහේ ඒවායේ ජාති ඇති කල්ලි ජරා මරණයේදී ජාතිය ඇතිවීමෙන් ජරා මරණයේදී ආදී වශයෙන් ඒ විදිහ විග්‍රහ කරන්න පුළුවන් ස්වභාවයක් ඉදක් ප්‍රත්‍යතාවක් තිබෙනවා මේ ඉදක් ප්‍රත්‍යතාවම සනාතන ධර්මතාව බව වඩාත් හොඳට පැහැදිලි වෙනවා සංයුත් සංගීම නිදාන සංයුත්තේම බුදු පියාණන් වහන්සේ එක්තරා තැනක සඳහන් කරනවා අවිද්‍යාපත්‍ය අධික්‍රේ සංඛාරා යාතක්ෂ වික්‍රේ යාතක්ෂ සතක අවිසතක අනන්‍යතක ඉදප්පත්‍යක අයං උච්චති වික්‍රේ පටිච්චසමුපාදෝ කියලා. අර මුල් අංග දෙක අරගෙන අවිද්‍යාපත්‍ය කරගෙන සංස්කාරය ඇතිවෙත් එහිලා මේ කියපු කාරණාද මේ අවිද්‍යා සංඛාර කියන පද දෙක පිළිබඳව යාතක්ෂ සතක ඒ පිළිබඳව සතකාවක් වේවිද අවිකතතා අවිකතතාවක් වේද අනන්‍යකතා අනන්‍යකතාවක් වේද ඉදප්පච්චයතා ඉදප්පච්චයතාවක් වේද මේම පටිච්චසමුප්පාදය මොනවද මේ කියපු වචන සතතා කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් වචනයක් කතා කියලා කියන්නේ එසේ කියන එකට එසේ කතා දැන් යථාභූත ඥාන දර්ශන කියන්නේ අරහත ඉදිරියටම මතුවෙනවා මේක කියනකොට යථාභූත ඒ ලෝකයේ ස්වභාවය යම් ආකාරයකට අන්න ඊට ගැළපෙන ආකාරය කියන එකයි තමයි කතා කියලා කියන්නේ. ඒකට සත්‍යතා කියන්නේ එයින් මහදාගත්තේ වත්සබයක් සත්‍යතා එසේ බව. අපිට කියන්න පුළුවන් මේක එසේ බව. අර කියපු පටිච්චසමුප්පාද ධර්මයේ එසේ බව සත්‍යතා අවිසත්‍යතා නොයසේ නොවන බව. ඒ අද ඉදපත්‍යත ආදාගම් සාහු කිරීමක් මෙතන කියන්නේ. මේ ධර්මය එසේමයි නොයසේ නොවේ. සත්‍යතා අවිසත්‍යතා. අනන්‍යතා කියන්නේ ඒකමයි. අනන්‍යතා කියන්නේ අනිත්‍ය නොවන බව. එතකොට ඒ ඉදප්‍රත්‍යතාව ඒ කියන්නේ මේ නිසා මේ වෙන බව කියන ඒ ස්වභාව යම් කිසි ධර්මතාවක් පිළිගන්නා නම් ලෝකේ ඒක එසේමයි සතා. සතා සතක අරිතකතා කියන්නේ නොයසේ නොවේ. අනන්‍යතකා කියන්නේ අන්තේ නොවේ. ඒක වෙනස් කරන්න බෑ. ඒක සත්‍යත ආදාගම් තහවුරු කිරීමක් මෙතන කියන්නේ. මේ ධර්මය එසේමයි නොයසේ නොවේ. සතක අරිතකතා. අනන්‍යතකා කියන්නේ ඒකමයි. අනන්‍යතකා කියන්නේ අනිත්‍ය නොවන බව. එතකොට ඒ ඉඩක් ප්‍රත්‍යතාව ඒ කියන්නේ මේ නිසා මේ වෙන බව කියන ඒ ස්වභාව යම් කිසි ධර්මතාවක් පිළිගෙනවා නම් ලෝකේ ඒක එසේමයි සතා. සතා සතක අරිසත්තා කියන්නේ නොයසේ නොවේ. අනන්‍යතා කියන්නේ අන්තේ නෙවෙයි. ඒක වෙනස් කරන්න බෑ. ඒක ඒක ධර්මතාවක් හැටියට පිළිගන්නවා. එතකොට මෙන්න මේ විදිහේ ඈදුත් ඈදුත්ක් හැටියට පිළිගත්තාම මෙතන ගැටුමක් නැහැ. මේක ටිකක් ගැඹුරු අදහසක්. අපි නිකන් පොඩි උපමාවකින් ගත්තොත් දැන් අපි හිතමු අර බොරු දෙන්නේ කළු බොනයි සුදු බොනයි ඈඳලා කන කවන්න යනවා. කන කන්නේ යනවා. සමහර විට එහෙම ආන්දන පිළිතුරුත් තියෙනවනේ. එතකොට මේ කළු බොනවා දෙලට ඇදින අතරේ සුදු බොනවා දෙලට ඇද්දොත් මෙතන තියෙන ගැතුමක්. මේක මේ අර බන්ධනය නිසා නෙවෙයි මෙතන ගැතුම වෙන්නේ. මේ බන්ධනය කියන නිසාම නෙවෙයි. අර ගොන්න දෙන්න දෙපැත්තකට අදිනවා. ඒක නැතුව අපි හිතමු මේ ගොනු දෙන්න කල්පනා කරන ගොනු වුණාට මොකද අපි මේ එකට ඇඳපු බාණක් කියලා කල්පනා කරගෙන ධර්මතා පිළි අරගෙන අර කළුගුණ දොරට අදිනකොට කළුගුණ දොරට අදිනකොට සුදු ගුණක් යනවා ඒක වතුර බොන්නේ නැත උපේක්ෂාවෙන් ඉන්නවා ඊළඟට සුදු ගුණ කළුගුණ කනකොට කනකොට සුදු ගුණ ඒ විදිහට එතනත් මේ උපේක්ෂාවෙන් ඉන්නවා තනකොළ කන්න ඕනේ නැතත් අන්නේ විදිහේ එක්තරා විදිහක මේ මේ බෙහෙත සමහන් කිරීමේ මේ මේක අනුත්ත අනුත්ත බව පිළිගැනීමෙන්මයි බුදු දානන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳන්නේ. දැන් අපි මේක සමහර විදිහක පාඩමේ කියන්නේ නැති වෙන්න පුළුවන්. අපි ගන්නවා අර නිතරම වගේ අපි මුලට ගත්තේ ජාති ජරා මරණ කියන ඒ අංග දෙක. දැන් ජාතිය ජරා මරණය කියන දෙක මේ විදිහේ අනුත්ත බව නොසලක නොසලකන කා කෙනෙකුට තේින්නේ මෙතන ගැතුමක්. ඒ උපත උත්පත්තිය පිළිබඳව විතරයි ඒක එකක් හැටියට කොනක් හැටියට අල්ල ගන්නවා ඊළඟට ජරා මරණ කියන එක අනිත් කොන ඒ තමන් අකමැති කොනක් තියෙනවා. ඒක ඉවත් කරන්න බලනවා. අර ජාතියෙන් ජාතියෙන් ඉවත් කරපු එන්නකන් ජාතිය වෙන් කරගන්න බලනවා ජරා මරණය. නමුත් මේ දෙක තිබෙන්නේ මේ එක මේකම ඈදුත්තා. මේ ජාතිය ජාති කත්‍යාදිකේ ජරා මරණ කියලා මේ බුද්ධ වචනයයි. මේ ජාතිය කුපටක් ජරා මරණයක් කියන දෙක එකටම සම්බන්ධයි. මේක වඩා පැහැදිලි වෙනවා අර ජරා කියන වචනේ. ඒක ඉතාමත් ප්‍රකට කාරණයක්. ජරා කියලා කියන අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්නෙ මහලු අය ජරා කියලා වචනේ ඇහෙනකොට. නමුත් මේ ජරාවට යාම උපත් උත්පත්ති උපන් අවස්ථාව ඉඳලම කෙරෙන දෙයක්. ඒක නිසා තමයි මේ ජරා කියන වචනේ තිබෙනවා වැඩිමක් තිබෙනවා දිරීමක් තිබෙනවා. මේක ගන්න දෘෂ්ටි කෝණය අනුව වෙනස් වෙනවා. අන්න එතනත් අපි දෘෂ්ටි කෝණය කියන වචනේ මෙතෙන්දී ඉතාමත්ම වැදගත්. මේක එක්තරා විදිහට භාවනාමය වශයෙන් මානසිකාරයකට බොදු කරගත යුතු විදිහක් නැතන. මේකට උපමාවක් අපි දැක්වුවොත් දැන් ලෝක ලෝකයේ ඇතම් කෙනෙක් සිටිනවා අපි හිතමු එකම ගහක කොළ විකුණන කොළ විකුණලා ජීවිතාව කරගන්න කෙනෙක් ඉන්නවා ඒ ගහෙම මල් විකුණලා මල් විකුණලා ජීවිතාව කරගන්න කෙනෙක් ඉන්නවා ඒ ගහෙම ගෙඩි විකුණලා ජීවිතාව කරගන්න කෙනෙක් ඉන්නවා ඒ ගහෙම දැව විකුණලා ජීවිකුණලා ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. මේ හතර දෙනා පෙළගස්සලා ඇහුවොත් මේ ගහ ලාද මෝරලාද කියලා මේකට දෙන පිළිතුර සමහර විට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඇයි? තම තමන්ගේ හිත කියන්නේ දෘෂ්ටි කෝණය අනුව. තමන්ගේ ජීවිතාවේ ඒ දෘෂ්ටි කෝණයෙන් බලනකොට මේ ගහ සමහර විට ඒ දෙමළ හටගෙන ඉවර නම් මේක මෝරලා වැඩි. එහෙම නැත්නම් මේ විදිහට මේ තේරුම් ගන්න පුළුවන් මේ නිදර්ශනය. ඒ විදිහට අර දැන් ජරාව කියන එක ඒ විදිහට ගන්න දෘෂ්ටි කෝණය අනුව. මුලින්දලම අද තියෙන ජරාවක්. නමුත් මේක තරුණ වයස මහලු වයස කියලා එක්තරා විදිහක කෘත්‍රිම විදිහ දෙවීමක් ඇති කර ගන්නවා. අන්න එතනත් අපිට තියෙන්නේ මේ දෙක එක්තරා විදිහක එකට එකක් සම්බන්ධය අනුදුක්කා. මේ මේ අනුදුක්ක දෙන් කරගන්නයි සාමාන්‍යයෙන් ලෝකයා උත්සාහ කරන්නේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න කලින්. ඒ සිටි හැම දාර්ශනික කියන උත්සාහ කළේ හැම ආගම් කර්තවරුන්ම මේ ජාතිය සබා ගන්න ජරා මරණය නැතිව. මේකත් උත්සාහය නිෂ්ඵල එකක්. මේක හරියට උපමාවකින් කියනවා නම් අර ධර්ම කතාවක් කියනවා මතු කෝටිය සිතානන් සංව සෞඛ්‍යන්න ගියා වගේ. ඒක ඒකත් අන්තරේ දක්වනවා. ඒ මතුරු කෝපිය පිටානම් ඒ තමයි පිටි බීජයත් එක්ක මතු මහල් තලයට නැගලා වෙන කාටවත් නොදී සංකන්න ඒ පිටි බීජයලා කැවුම් යන ආරම්භ කරන අවස්ථාවේ ඒ මහ ඉදිමත් මුතුරන් මහරහතන් වහන්සේ ඒ කවුරු ළඟ පෙනී හිටියා. එතකොට කොහොම හරි මේ පොඩි කර්මයක් හරි දීලා බේරෙන හිතාගෙන ඒ පිටි ටිකක් ඒ දැම්මම ඒක විශාල කරුමක් වුණා. ඊළඟට ඒ ඉගෙන ඉගෙන කරුම විශාල වෙලා ඒ වෙන දෙයින් වෙනම ක්‍රමයක් වෙන ක්‍රමයක් නැති නිසා බේරෙන්න එක එක ක්‍රමයක් හරි දීලා මේ ඒ මුගලන් මහරහතන් වහන්සේ එළව ගන්න ඕනේ කියලා කල්පනාවෙන් මේ දෙන්න උත්සාහ කර අර මේ එක කරුමක් මෙන් වෙන් කරගන්න. බලනකොට ඔක්කොම කරුම් වලක් මේක. එකකට එකක් දැන් කියලා එකක්වත් වෙන් කරගන්න බෑ. භාග්‍ය දානකම් වැඩ නමුත් කරුම් වල මේ එකක් ගලවගන්න බෑ. බැරි මතන මේක අපි දීලා දාමු කියලා නිගමනයට ආවා. ඔන්න ඔය විදිහේ දීලා දැමීමක් තමයි බුදු දානම මහත්ය කරන විසඳුමක්. මේක අතහැරීමක්. සම්බෝපදිකටි නිස්සද්ද. මේ සියල්ලම මේ සියලුම උපදීන් අපි අතහැරීම කියන ඒ අදහසයි බුදු දානම මහත්ය දෙන්නේ. මේක මේ එකක් එකක් වෙන් කරගන්න බෑ. ජාතියක් දරාමනස් එකට බැඳලා තියෙන මේ කායන දුක්ඛ. ඒක නිසා ඒක තීල ගැනීමක් විතර කරන්නේ. අර දෘෂ්ටි කෝණය ගැනීමෙන් අර විදිහේ අර ප්‍රශ්න දැන නැගින්නේ. ඒක නිසා මේ මෙතන කියවෙන්නේ එක්තරා විදිහක අර විරාගයට එහෙම නැත්නම් නොඇල්මට අල්ලා ගැනීමට විරුද්ධ දෘෂ්ටියක් මෙතන තියෙනවා. අල්ලා ගැනීම නිසාමයි මේ විදිහේ මායාවක් සමග ගැටුමක තියෙන්නේ. ඒක බැලු බැලමට අර අර කෝටි සිතානන්ගේ කතාව එහෙම නැත්නම් මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳ කතාව නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතන බුදු පියාණන් වහන්සේ මායාවට පරාජය වුණා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවුනේ කුමක්ද? මායාවේ පරාජය වුණේ වැඩි. මේ දීලා දැමීම, මේ අපහැරීම. ඒක ඉතාමත් සියුම් කාරණයක්. මායාවේ ස්වභාවයක් තියෙන මායාවේ හපන්කම තියෙන උදුරා ගැනීම මත මායාව විතර මේක තරගයට ඒ හැංගිලා සමහර විට එහෙනම් බයක් ලොමු දෙහ ගන්නත් ඇති ගන්නත් ඇති කිරීමයි මායාවේ මායාව විනෝදයක් ලබන්නේ කියන්නේ එතකොට ඒ ඒ විදිහට ඒ මායාව උදුරගන්න අවස්ථාවේ මායාවට කිසිම ආකාරයකින් උදුරගන්න බැරි විදිහේ විසඳුමක් දුන්නොත් එතනදී මායාව පරදිනවා දැන් බුදු පියාණන් වහන්සේ දුන්න විසඳුම ගැන අපි කල්පනා කරලා බලමු ලෝකේ යම් කිසි දෙයක් අපිට අපිට සතුව තිබෙන දෙයක් උදුරා ගැනීමට උදුරා ගැනීම බැලැක්වීමට මේකුත් ක්‍රම යොදා ගන්න පුළුවන්. ගන්න බැරි කෙනෙක් හංග ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආරක්ෂා සංවිධානය යොදන්න පුළුවන්. එහෙම නැත්නම් ගන්න දීලා නම් වෙන හොරා එහෙම නැත්නම් වෙන සතුරා පිළිබඳ පනත සංකල්පික සම්මුතියකට දිවිසුමකට එළඹෙන්න පුළුවන්. මේ හැම ක්‍රමයක්ම අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. නමුත් අසාර්ථක නොවෙන්නේ ධර්මතා වශයෙන්ම පවත් වෙන එකම ක්‍රමයක් තියෙනවා. ඒක උදුරා ගැනීම වැළැක්වීමට. උදුරා ගැනීම වැළැක්වන්න නම් කරන්න තියෙන අතහැරීම, දීල ගැනීම. ඒ අතහැරියට පස්සේ උදුරා ගන්න දෙයක් නැහැ. ඒ ලොකු කඳ ඇදිල්ලක එක එක්කෙනෙක් ඉතාමත්ම මුළු වෙර දාලා අදිනකොට එක පැත්තකින් අර අල්ලගෙන ඉන්න එක අතහැරියොත් හදිසි ඒ දිනුම කොහොම වෙතත් අනිත් පැත්තට වෙන දේ අතරටදී හිතා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට සත්‍යයක් තමයි මායයට සිද්ධ වුනේ. මේ බුදු පියාණන් වහන්සේ දෙන්න මහා පුදුම විසඳුමක්. මේ අනුවත් අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ නිස්සය ආදී වචනවල මේ ආයති වටිනාකම මේ ධර්මයේ තිබෙන අර ඉදක්කප්පියකාර කියන වචනේ ඇති වටිනාකම අපිට මේ අනුවත් හිතා ගන්න පුළුවන්. එතකොට මේ මේ පටිච්චසමුප්පාදන්නේ මේ නිත්‍ය කියන අනුසය කියන වචනේ අපි එළියට අරගත්තා. ඒ වගේ නිත්‍ය කියන වචන මේ මේ අදහසම අපිට මේ නිත්‍ය කියන වචනේ තවත් සංකල්පයක් අපිට පැහැදිලි වෙනවා. සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන සමහර කොටස් නිතර ව්‍යවහාරයේ දුනත් ඒවා extra පුදුම අන්දමේ ගැඹුරක් තිබෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ හැම පුරාම සතිපට්ඨාන සූත්‍රයේ හැම තැනකම වගේ දැක්කෙන ඒකාකාර පාඩයක් තිබෙනවා. ඒකේ පරිවර්තනයේදී අපි මේක තුනක් වශයෙන් ගන්න කාය අනුපස්සනාවේ තියෙනවා කාය අනුපස්සනා සතිපට්ඨාන කොට සමහර විට තියෙන පුළුවන් ඉති අධ්‍යත්තං වාකායේ කායානුපස්සී විහෙති බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙති අධ්‍යත්ත බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙති සමුදේ ධම්මානුපස්සී වාකායස්මින් විහෙති වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙති සමුදේ වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙති අත්ථිකායෝ කිවා පනස්සති පච්චපට පහස්ස සති සත්‍තිපද්ධිතා හෝති යාවදේන ඥානමත්තාය කපිසතිමත්තාය අනිත්‍යෝද විහෙරති නැතිකින් ලෝකේ උපාදීයති කියලා. මෙන්න මේ විදිහේ පාඩයක්. මේක සමාන භාග පාඩයක් සතිපට්ඨාන සූත්‍රය පුරාම දැක්වෙනවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන ඒ හැම එකකම. ඇත්ත වශයෙන්ම ඒ ඡේදය තමයි සතිපට්ඨාන භාවනාව වශයෙන් දැක්වෙන්නේ. අර ඊට මුලින් දැක්වෙන ආදී සතිය පිහිටුවීමක්. සතිපට්ඨාන භාවනාව විපස්සනාවට ගොඩ වන ස්වභාව පිළිපදනාට ආයතන තමයි ඔය විදිහට දැක්කන්නේ අය ඉති අධ්‍යත්තන් වාපාය ආදී වශයෙන්. දැන් අපි මෙතනත් බලමු මෙතනත් කියනවා මේ වචන අහනකොටමත් කියනවා මෙතන කියන එක්තරා ආදිතු පද රාශිය. දෙවිදි පද වගේ ඒවා. අධ්‍යත්තන් වාපායේ කායම් පස්සියෙදී. ඒ සමාධියේ කය පිළිබඳව අධ්‍යත්තන් වාපායේ සමාධියේ කය මෙතේ අපි ඒක පරිවර්තනය කරා බලමු. ඉති අධ්‍යත්තන් වාපායේ කායම් පස්සියෙදී මෙතේ සමාගයේ කයෙහි හෝ කය ආනුව බලන්නේක්ව දෙසෙයි. වෛද්‍යාවා කායේ කායානුපස්සී විහෙරති. බාහිර කයෙහි හෝ කියන අනුගේ කයෙහි හෝ කය ආනුව බලන්නේක්ව දෙසෙයි. අධ්‍යත වෛද්‍යාවා කායේ කායානුපස්සී විහෙරති. සමාගයේ කයෙහි අනුගේ කයෙහි කියන මේ දෙකම එක විතරයි. කය ආනුව බලන්නේක්ව දෙසෙයි. අධ්‍යත වෛද්‍යාවා කායේ කායානුපස්සී විහෙරති. ඒ වගේම සමුදේ ධර්මානුපස්සීවා කායස්මීය. මේ කය පිළිබඳව කය හට ගැනීම බලන්නේක්ව දෙසෙයි. සමාධිය සමදේ ධම්මානුපස්සී සමදේ ධම්මානුපස්සී කය හට ගැනීම හෝ බලන්නේ ප්‍රදේශී වය ධම්මානුපස්සී ආකායස්මේ වේවි කය නිරෝධය කය දෙවීම ගෙවියාම බලන්නේ කොහොම වේවි ඊළඟට කියන මේ දෙකම ඈදලා සමදේ වය ධම්මානුපස්සී ආකායස්මේ වේවි සමදේ වය දෙකම දකින්නේ කොහොම වේවි අතිකායෝති වාපනස්ති සති පච්චපච්චිතා හෝති යාවදීන ඥානමත්තාය පටිච්චසමුප්පාය ඒ ඒ උදාරතරියට අය ඇත යන අදහස පවා අති කායෝතිවා බාහති සතිපත්තිපත්තාව ඒ සිහිය පවා ඔහු තුල තිබෙන්නේ යාව ජීව ඥානමත්කාය පටිච්චසමුප්පාය උදේ ඥානයේ ගැදීම පිණිස සතිය පිණිස ඥානමත්කාය පටිච්චසමුප්පාය සතියේ මතුමත් පිළිගැදීම පිණිස අනිත්‍යත්වයේ විහෙරතු නැති කිසි ලෝකේ උපා ගන්න එතන අනිත්‍යද කියන වචනේ දෙනවා ඒක විශේෂයි අනිශ්චිතව අනිශ්චිතව යමකට හේතු වෙන්නේ නැති යමක් අල්ලගන්නේ නැති යමකට යමකට කවින්ම බැරිව දන්නේ නැති කියන එකයි අනිශ්චිතෝකේ විහෙරති නැතකින්ති ලෝකයට ඇත්ත වශයෙන්ම බැරිව ගැනීමට වෙන වචනයක් නෑ නැතකින්ති ලෝකේ උපාදිය ලෝකේ කිසිවක්ම බැරිව අල්වා ගන්නේ නැත ඒකට අල්වා ගැනීමකට වඩා මෙතන විශේෂ විශේෂත්වයක් මේ නිත්‍ය කියන වචනේ තියෙනවා අර හේතු වෙන අසු කියන කියන එක එතකොට මෙන්න මේ මේ කියාපු මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ පාඩේ විශාල වටිනාකමක් තියෙනවා මේ විදර්ශනාව පිළිබඳව මෙතන කියනවා අර අධ්‍යාත්ම බහිද්දා. මෙතන මේ සමාගයේ කයත් අනුන්ගේ කයත් මේවා වෙන වෙනම විතරක් මානසිකාරයට යොමු කරනකොට සමහර විට කෙනෙකුට මේ අධ්‍යාත්ම කියන එකත් බාහිර කියන දෙකත් මේ සංකල්ප දෙක දැඩිව දෘෂ්ටිග්‍රහණය ගැනීමට ඉඩ තිබෙනවා. මේ ඇත්ත වශයෙන්ම මමයි කියලා එහෙම සමාජය කියලා එකක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම බාහිර අනු කියලා දෙයක් තිබෙනවා කියලා. නමුත් මෙතන මේ ඊළඟ මානසිකාරයෙන් අධ්‍යාත්ම කහිද්දා කියලා මේ දෙකම සමාන කරලා අර ඇඳලා අර ගොනුන් දෙන්නා වගේ. මේ ඇඳලා පෙන්වන්න කරන්නේ කුමක්ද? මේ දෙකම මේ දෙකම දෘෂ්ටි ගායෙන් ගත යුතු දේවල් නෙවෙයි මේවා මේ එකට ටිකක් සම්බන්ධ දේවල්. අධ්‍යාත්මය. දැන් අපි ඒකට කල්පනා කරලා බලමු. අධ්‍යාත්මයේ ඈත සීමාව බහිද්ධාවේ නැත සීමාවයි. බහිද්ධාවේ ඈත සීමාව අධ්‍යාත්මයේ නැත සීමාවයි. අධ්‍යාත්මයේ කියන්නේ සමාය දැන් අධ්‍යාත්ම කියලා කියන්නේ නියම විදිහටම පරිවර්තනය කළොත් ඇතුළත කියන එක. බාහිර බහිද්ධා කියන එක නියම විදිහට පරිවර්තනය කළොත් පිටත. මෙතන ඇතුළතත් පිටත පිළිබඳ පිටතත් පිළිබඳ දෝනිච්චතාවක් මෙතන තියෙන්නේ. ඒ ප්‍රශ්නය මෙතන තියෙන්නේ. දැන් ඇතුළත කියලා දැන් සමහරවිට අධ්‍යාත්මික කියලා කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේක උපාදීනක වශයෙන් මේ ශරීරයට සම්බන්ධ දේවල් කියලා. නමුත් බොහොම දෙනෙකුට දැන් ඔය કૃත්‍රිම ශරීරාංග ඇතුළත එකතු කරගත්තාම ඒකත් අධ්‍යාත්මික වෙනවා. අන්න ඒක නිසා තමයි මෙතන අධ්‍යාත්මික කියන එකත් වඩා සාමාන්‍ය සමාජයේ කියනකටත් වඩා තරම් ගැඹුරට යන අදහසක් තියෙනවා. එතකොට කොයි හැටි හෝ වේවා අධ්‍යාත්මයේ ඈත සීමාව, බෞද්ධාවේ ඈත සීමාවයි. සමාජයේ කියලා යම් කිසි ප්‍රමාණයක් වෙන් කරලා ගන්නවා නම් ඒ සීමාවේ එහා කොනේ තියෙන්නේ ඒ කඩුල ළඟ තියෙන්නේ අන්න බෞද්ධාව. ඊළඟට බෞද්ධාවේ ඈත සීමාව. බෞද්ධාව පැත්තෙන් බලනකොට ඒකේ මෙහා පැත්තේ වැට යොමායින ඒ අධ්‍යාත්මය. ওই දෙක අනිත්‍යක්. ওই දෙක එකට එකක් සම්බන්ධයි. එතකොට මේ පෙන්වන්න කරන්නේ මේ දෙකේ මේ දෙක එකිනෙකට විරුද්ධ දෙකක් නෙවෙයි. අර ඒක නිසා තමයි මේ දෙකම අධ්‍යාත්ම බහිද්ධා වශයෙන් සැලකීමේදී අර දෘෂ්ටි ග්‍රහය ඉවත් වෙනවා. මේ දෙක සමාන වෙන ස්වභාවයක් මෙතන තියෙනවා. දෘෂ්ටි ග්‍රහය වළක්වන විදිහේ. ඒකෙන් තමයි අර අනිත්‍ය භාවය තියෙන්නේ. මේ අධ්‍යාත්මයක් බාහිද්ධාවක් කියන එක ඇත්ත වශයෙන්ම අසල්වාසී. අසල්වාසී. ඇතුළතක් පිටත කියලා කියන්නේ අසල්වාසී සංකල්ප දෙකක්. මේවා දෙකක් නෙවෙයි. අන්න ඒ විදිහට ඒ වගේම තමයි අර සමුදේ වය ගැන ප්‍රකාශ කරපු එක. සමුදේ ධර්මානුපස්සීවා කායස්මින් ඒ කලින් අර සත්‍යානගත සූත්‍රන සමන්දුරට එළියුණා. දැන් ඒකට අපි නිදසුනක් ගත්තොත් දැන් සමුදය උදේ කියන වචනේ දැන් කියනවා. අක්ෂදාම කියන එකත් බොහෝ විට යොදනවා මේකට විරුද්ධ වචන හැටියට. උදයක්ෂදාම උදයක්ෂදාමී පඤ්ඤා ආදී වශයෙන් උදය අක්ෂදාම කියන වචන දෙක නිතර යොදනවා. මේක අර එදිනදා ජීවිතෙන් ගත්ත වචන දෙකක් හැටියට සැලකන්න පුළුවන්. සමුදය උදය කියලා කියන්නේ මේ ඉතුරු උදාව. අත්දම කියලා කියන්නේ ඉරු ගැසීම. අපි ඒක නිදසුනක් වශයෙන් ගත්තොත් උදේ කාලයේ ඈත සීමාව, තවත් කාලයේ නැත සීමාව. තවත් කාලයේ ඈත සීමාව, උදේ කාලයේ නැත සීමාව. අන්න එතන එතන කියනවා අර විදිහේ අසල් වාසී බව. සමුදය අත්දම සමුදය නිරෝධ කියන එකේ අස ඒ දෙකේ අසල් වාසී බව තේරුම් අරගෙන ඒලා කියන එකට ඊට ප්‍රත්‍යකාරයෙන් ඉඳන් දේවල් බව කල්පනා කරන ඒක නිසාම තමයි මේ මේ විදිහට ඒවා ඒ දෙකම එකට අල්ලලා සමුදේ වය ධම්මානුපස්සීවා කාය කායත්මී කයි හට ගැනීමත් නිරුද්ධ වීමත් මේ දෙකම විනිවිද දැකීම මේ දෙක එකට අල්ලා ගන්නකොට ඒක විනිවිද දකින විදිය විදර්ශනාවක්. ඒ විදිහට බැලීමෙන් වෙන්නේ මොකද්ද? ඒ ප්‍රතිඵලය, ඒ යත්‍ර ඵලය තමයි ඊළඟට කියවෙන්නේ සමුදේ වය ධම්මානුපස්සීවාකාස්මීය සමුදේ වය ධම්මානුපස්සීවාකාස්මීය අන්තිමට වෙන්නේ අපි කායෝ තිබා පනතර කය කියන එකවත් දැඩිව දන්නේ නැහැ මේ අවස්ථාවේ. අත්තිකාය දිවිතාවක වැඩිගත් අදහසක් අත්තිකාය සුදා 57 පච්චපට්ඨිකාවතු. ඔහුට ඒ යෝගාවචරයාගේ ඒ කයත් ඇත කියන අදහස පවා ඒ පවත්වගන්නේ තුමකටද මතුමත් මේ ඥානය වැඩි වීමක් දුදේ. දුදේ යාවදේ කියන වචන කියනවා. දුදේ මතුමත් මේ ඥානය වැඩි වීමක් සතිය පිටුවා ගැනීම සඳහා පමණයි ඔහු කයත් ඇත කියලා කල්පනා කරන්නේ. ඒවා ඒ ඒ දර්ශනයේ අත්ඵලය තමයි ඊළඟට අවසාන වාක්‍යයෙන් දැක්වෙන්නේ අනිත්‍යෝති විහෙරති නැතිකින්ති ලෝකේ උපාදී. ඒ නිසාම ඔහු නිශ්චය වශයෙන් කිසිවක හේතු වෙන්නේ කිසිවක අල්ලගන්නේ නැහැ. කිසිවක කිසිවක ඇසුරු කරන්නේ බැරිව. නැතිකින්ති ලෝකේ උපාදී. ඒක කිසිමක් කිසිවක්ම අල්ලගන්නේ නැහැ. මෙන්න මෙතන මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ මේ කාය අනුපස්සනාව පිළිබඳව කමනක් නෙවෙයි. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනිකුත් අනුපස්සනාව පිළිබඳව මේ විදිහටම දැක්කනවා. ඒ එකක්වත් මේ එකක් අතිපටහන අරමුණක්වත් බැරිව දන්නේ නැහැ. ඒ වායේ හට ගැනීම නැති වීම ස්වභාවය බලනවා. මෙන්න අපිට තියෙන්නේ මේ සතිපටහන සූත්‍රයේ කියන මේ සංකල්ප සමූහයක්. සතිය සංකල්ප සමූහයන. සතිය ඥානයක් සතුමත් වේ වඩා ගැනීම සඳහා යොදා ගන්න එක්තරා කරන්තියක් පමණක් මේ මේ මේ ධර්මයේ යෙදෙන ධර්මයේ පිළිබඳ බුදු පියාණන් වහන්සේ බොහෝ විට දක්වන පහුවේ උපමාව. ඒතර වීම සඳහා නිස්සරණක් හා එනෝ දක්වීම සඳහා අල්ලගෙන ඉන්න සඳහා නෙවෙයි. ඒ වගේම දැන් මෙතන කියන්නු කරන්නේ මේක මේ පරන්ති ගොඩක් වගේ හැදේ. මේ ඔක්කොම සංකල්ප පරන්ති. මේ පරන්ති වල වලින් තමයි අර සතිය ඥානය ගොඩනගාගන්නේ. මෙන්න මේ ගැඹුරු දර්ශනය මේ කියන සතිපට්ඨාන රූපයේ කියන මේ දර්ශනය ගැන අවබෝධය නැති කාදෝ බොහෝ විට මේ බෞද්ධ වනකේ බොහෝ දර්ශන සම්ප්‍රදායවල බෞද්ධ දර්ශන සම්ප්‍රදායවලට මෙන්න මේ මේවා මේ සංකල්ප මුදෘෂ්ටිගායන් ගන්න යමු නා බොහෝ දෙනෙක්. ඒ දෘෂ්ටිගායන් ගැනීම හරියට කියනවා නම් අර කලන්ති දැඩිව අල්ලාගෙන එහි කලින් කිරීමට දැක්කිනේ වගේ. කොන විදිහේ අර මේ නිසල කියන වචනේ ඇති වැදගත්කම මේ සත්පට්ඨාන රූපියානුවත් අපිට තේරුම් ගන්න පුළුවන් අද අපි එතන මේ දේශනාවක්. ධර්මානුශාසනා කරතු දේශකයන්න් වහන්සේ දේවාලයේකම කන්දේ গিදර පොත්කුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් නිදලට විකින්නද සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.